ඊළඟ ප්‍රශ්නේ අද YouTube channel එකේ අද විමසලා තියෙනවා ස්වාමීන් වහන්සේ ගරු මාවයනේ අරියදම්ම හිමියන් දේශනා කරනවා මුදල් පරිහරණය හාමුදුරන් වහන්සේලාට කැප නොවන බව. අපි මුදල් පූජා කිරීම නිසා අපට අකුසලයක් සිදු වේද කියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් නාවනේ අර ධම්මහාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරුවෝ පනවලා තියෙනවා මුදල් පරිහරණය කිරීම සුදුසු නෑ කියලා. ඒ විනය ප්‍රඥප්තිය තමයි නාවනේ නායකහාමුදුරුවෝ ඒ සිහිපත් කරන්නේ. එතකොට රාණ රෙදි මසු කහවන් මිල මුදල් පරිහරණය කරනවා නම් ඒ භික්ෂුවට පාචිත්‍ය කියන ඇවතක් සිද්ධ වෙනවා. එතකොට දැන් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් මුදල් පරිහරණය කරන්නේ නැතිනම් උන්වහන්සේට මුදල් පූජා කරන්නට යාම කොහෙත්ම යෝග්‍ය නැහැ. මොකද උන්වහන්සේගේ ප්‍රතිපදාවට අපි බාධා කරන්නට ගියොත් අපි යම්කිසි අකුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. කියන්නේ දැන දැනම උන්වහන්සේ මුදල් පරිහරණය කරන්නේ නැති බව දැන දැනම අපි ඒව පරිත්‍යාග කරන්නට යනවා නම් ඒක සුදුසු නෑ. එතකොට අපි පූජා කළත් නැතත් උන්වහන්සේ දැනටමත් මුදල් පරිහරණය කරනවා නම් එතකොට ඒක උන්වහන්සේගේ කාර්යය. එතකොට මේ බඳු තැනකදී උන්වහන්සේ විසින් කරන පින්කමකට හරි විහාර කර්මාන්තයකට හරි දායක වෙනවා කියන අදහසින් අපිට මුදලක් පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ කරන පරිත්‍යාගය කැපකරුවෙක් විසින් බාර ගන්නවද උන්වහන්සේම අතින් බාර ගන්නවද කියන එක ඒක උන්වහන්සේගේ වැඩ. ඒක දායකයට අදාළ කාරණයක් නෙමෙයි. එතකොට දායකයා කරන්නේ අර අදාළ පින්කමට දායක වීම නම් එතන කුසලයක්. හැබැයි දායකයාට පසුතැවීමක් ඇති වුණොත් එහෙනම් මං හාමුදුරන්ට මුදල් පූජා කරලා මම නිකන් අකුසලයක් කරගත්ත නේද හාමුදුරන්ගේ සිල් බිඳින්න උදව් කළා නේද කියලා ඒ හිතපු තැන ඉඳලා පශ්චාත්තාපයත් එක්කලා අකුසල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා Tamanට එහෙම සැකසංකා සහිතව පින්කම් කරන්න එපා. සැකසංකා සහිතව පින්කම් කරන්න ගියොත් ඒක පින්කමක් නෙමෙයි නිකන් අකුසල් රැස් වෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා Tamanට පැහැදිලිව හිත හදාගන්න පුළුවන් නම් හාමුදුරුවන්ගේ සිල් බින්දින්න නෙමෙයි හාමුදුරුව අපි දුන්නක් නැතත් මුදල් පරිහරණය කරනවා ඒ නිසා මේ හාමුදුරුව අතර දෙන්න ඕන කියන නියමයකුත් නෙමෙයි හාමුදුරුව යෝජනා කරන්නේ කෙසේද ඒක කැපකරුවෙකුට දෙන්නද කොහොමද ඒ දෙන්න කියන විදිහට මම මේක දෙනවා මොකටද එහෙම දෙන්නේ මේ අදාළ පින්කම සඳහා එතකොට ඒක හාමුදුරුව කැපකරුවට දෙන්න කියන්නේ නැත්නම් උන්වහන්සේ අතින් ගන්න ඕන ඒක දායකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් ඒ නිසා පින්කම් කරනකොට අපට ප්‍රඥාව තියෙන්න ඕනත් අන්න ඒ නිසයි. දැන් අපි අර ඉස්සරලා අහපු අර දානයේ පිළිබඳ කාරණාවලදීත් ওই ප්‍රඥාවේ අඩුව තමයි අපිට බලපාන්නේ. ඒ නිසා අපට අනිත් පැත්තෙන් සිද්ධ වෙන දේ 100% පාලනය කරන්න බැරි නිසා අපේ පැත්තෙන් අපේ හිත හදාගෙන අනර්ථයක් නොවන හැටියට ඒ කටයුත්ත සිද්ධ කරන්න ඕන. එතකොට අපිට එහෙම උන්වහන්සේගේ සිල් බින්දින අදහසකුත් නැතිනම් අපි එහෙම සිල් බින්දාය කියලා පසුතැවීමක් ඇති වෙන්නේත් නැතිනම් මේක උන්වහන්සේගේ අතටම පිළිගන්නන්න ඕන කියලා අපිට අමුතු අමාරුවකුත් නැත්තම් අපි ඒක දෙන්නේ පන්සලේ නඩත්තුව සඳහා පින්කම සඳහා ඒක කැපකරුවා අතින් ගන්නවද හාමුදුරුවෝ අතින් ගන්නවද කියන එක උන්වහන්සේ නම් තීරණය කරන්නේ. අපි ඒ ගැන කරදර වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. ඒක ඒ ඒ ශික්ෂාපදේ රකින්නවාද ඒක කැඩෙනවාද ඒ සම්බන්ධව කොහොමද පිළියම් යොදන්නේ කියන ඒක උන්වහන්සේට අදාළ කාරණා. ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ මුදල් පරිහරණය කළයි කියලා අපාගත වෙන අකුසලයක්වත් නිවනට බාධා වෙන අකුසලයක්වත් නෙමේ ඒකෙන් සුළු අවතක් සිද්ධ වෙනවා නමුත් ඒක සීලයට යම්කිසි paluddක් කියන බව පිළිගන්නට ඕන ඒක බුද්ධ ප්‍රඥාප්තියක්